සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධිති සද්ධාවන්ත පින්නතුනි හැමදෙනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාව සඳහා පින්නතුන් ආරාධනා කළේ චතුරාර්ය සත්‍යයේ සිව්වැනි කාරණේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය පිළිබඳව පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිදු කරන හැටිය. ඒ සඳහා අපි මාතෘකා කළේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය හෙවත් ආර්ය ශ්‍රාංක මාර්ගයේ පැහැදිලි කරමින් කරන ලද දේශනා පාඩයක්. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉදං කෝපන භික්කවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං මහණෙනි මේ තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය අය මේවා අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ මේ ආර්ය ශ්‍රාංක මාර්ගයටම තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියලා කියන්නේ ඒ කුමක්ද ආර්ය ශ්‍රාංක මාර්ගය කියන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප වශයෙන් ආදි වශයෙන් මේ මාර්ගාංග 8 බුදුරජාණන් වහන්සේ එහිදී පැහැදිලි කරනවා. දැන් මෙතනදී අපි මේ මාතෘකාව අනුව ධර්මකාරණා පැහැදිලි කරන්නට පෙර මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යයි කියන ඒ වචන ටික පැහැදිලි කරගෙන ඉඳීම විශේෂයෙන් ප්‍රයෝජනවත් වෙනවා. ඒ මොකද දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය කිව්වහම අපි කවුරුත් දන්නවා සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී අංග 8කින් යුක්ත මේ ප්‍රතිපදාව කියලා. ඒ නිසාම තමයි ඒකට අෂ්ටාංගික මාර්ගය කියන්නේ අංග 8කින් යුක්ත නිසා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ ආර්යයන් වහන්සේලා විසින් අනුගමනය කරන ලද එහෙම නැත්නම් ආර්ය භාවයට පැමිණීම සඳහා අනුගමනය කළ යුතු ප්‍රතිපදාව. ඒ ආර්යයන් වහන්සේලා විසින් නිර්වාණ අවබෝධයට මග හැටියට නොවරදින මග හැටියට ප්‍රත්‍යක්ෂ කරගත්තු ප්‍රතිපදාව මේ කියන අර්ථ නිසා තමයි ආර්ය ශ්‍රාංගික මාර්ගයයි කියලා කියන්නේ. එතකොට ආර්යයන් වහන්සේලා විසින් ලෝකය දකින ආකාරය දැන් සාමාන්‍ය ලෝකයා යමක් දකින විදිහට වඩා වෙනස් වෙන්න පුළුවන් ආර්යයන් වහන්සේලා දකින විදිහ. ඒ මොකද සාමාන්‍ය ලෝකයා ලෝකය දකින්නේ තම තමන්ගේ රුචි අරුචිකම් මත, තම තමන්ගේ ඇබ්බැහි මත, හැඟීම් මත, සාංශාරික පුරුදු මත, ඒ වගේම තමන්ගේ දැනුම, බුද්ධිය මත, සමාජ පෙළඹවීම් මත මේ ආදී විවිධ කරුණු ඊළඟට තමන්ගේ අත්දැකීම් මත මෙහෙම විවිධ කාරණා මත තමයි ප්‍රතජන සත්වයා ලෝකය දකින්නේ. ආරයන් වහන්සේලා ලෝකය දකින්නේ එහෙම නෙමෙයි ලෝකේ පවතින ස්වභාවය අනුව යථා ස්වභාවය යම්සේද ඒ ආකාරයෙන් තමයි ලෝකය දැනගන්නේ. තම තමන්ට ඕන හැටියටවත් අනුන් කියන හැටියටවත් නෙමෙයි පවතින්නේ කෙසේද ඒ පවතින ආකාරය. ඒතකොට පවතින ආකාරය දැක ගන්නකොට ආරයන් වහන්සේලා විසින් මෙන්න මේක තමයි දුක කියන්නේ කියලා හරියට වටහා ගන්න. එතකොට ඒක දුක්ඛ ආර්ය සත්‍ය. එතකොට ඒක සත්‍යයක් හැටියට ප්‍රත්‍යඥයා විසින් හඳුනා ගන්නා සම්මුති සත්‍යක් නෙමෙයි ඒක ආර්ය සත්‍යයක්. ඇයි ආර්ය සත්‍යයක් වෙන්නේ? නොවරදින්නා වූ ආකාරයෙන් ආර්යයන් වහන්සේලා විසින් යථා ස්වභාවයෙන් ඒක දැනගෙන තියෙනවා. එතකොට මේ තමයි දුකෙහි හේතුව කියලා අවශේෂ අය දුකට හේතුව හැටියට විවිධ කාරණා දකින්නට පුළුවන්. ආරයන් වහන්සේලා දකින්නේ එහි හැබෑ හේතුව. එහි මූල හේතුව, ප්‍රධාන හේතුව, ප්‍රධාන හේතුව සහ අවශේෂ හේතුන් දකිනෝ. එතකොට ඒවා සැබෑ ස්වરૂපයෙන් තමයි දකින්නේ. ඒ නිසා දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා හඳුන්වනවා. ඊළඟට දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. යම් දුකක් නිරුද්ධ කරන්නට, අහෝසි කරන්නට කොමක් කළ යුතුද කියලා විමසලා බලනකොට ඒ හේතුව අහෝසි කළ යුතුයි. ඉතින් ඒක ආරයන් වහන්සේලා විසින් නිවැරදිවම හඳුනා ගන්නවා මෙන්න මේ මේකයි කල යුත්තේ දුක නැති කරන්නට. එතකොට ඒ පිළිබඳ ආර්යයන් වහන්සේලාගේ දැක්ම තමයි දුක්ඛ නිරෝධාරය සත්‍ය කියන්නේ. අන්න ඒ වගේ තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. එතකොට මේ වචන ටික තේරුම් ගැනීම වැදගත් කියලා කිව්වේ ඒ වචන ටික ඇතුළෙම තියෙන අවශ්‍ය දේවල් ටික ඔක්කොම. ඒ කියන්නේ දුක්ඛ නිරෝධ දුක්ඛ නිරෝධයයි කියලා කියන්නේ දුක්ඛ කියලා කිව්වේ මේ සියලුම සංස්කාර ධර්මයන් එහෙම නැත්නම් මේ පංචස්කන්ධ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා සියල්ලක්ම දුක්ඛ කියන පොදු නාමයෙන් හඳුන්වනවා. මොකද ඒවා નિසරු ධර්ම නිසා. සබ්බේ සංඛාරා දුක්ඛා සියලු සංස්කාර ධර්මයන් දුක් වශයෙන් ආර්යයන් වහන්සේලා දකිනවා. එතකොට ඒ දුක්ඛයන් නිරෝධ කියලා කියන්නේ නැවත නොහට ගන්නා ආකාරයෙන් අහෝසි කරනවා. දැන් මේ සංස්කාර ධර්මයන්ගේ ලක්ෂණයක් පවතින අනිත්‍ය ලක්ෂණය. ඒ කියන්නේ හටගත්තු නාම රූප ධර්ම, හටගත්තු සංස්කාර ධර්ම එය විසින්ම බිඳී යනවා. ඒක සියලු සංස්කාර ධර්මයන්ගේ ආවේනික ලක්ෂණයක් හැටියට පතහාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට හටගත්තු සංස්කාර ධර්මේ නිරුද්ධ කරන්න ආය කවුරුත් දඟලන්න ඕන නැහැ. ඒකට කවුරුත් වෙහෙසෙන්න ඕන නැහැ. ඒකට වෙනත් කවුරු වෙනත් අමතර දෙයක් අවශ්‍ය නැහැ. හටගත්තු සංස්කාර ධර්මයේ විසින්ම එය බිඳී යනවා. ඒක හැම සංස්කාර ධර්මයකම පවතින අනිවාර්ය ලක්ෂණයක්. ඒක තමයි අනිත්‍ය ලක්ෂණය හැටියට හඳුන්වන්නේ. එතකොට සංස්කාර ධර්මයන් එය විසින්ම බිඳී යන නිසා අමුතුවෙන් ඒ සඳහා අපි උත්සාහ කරන්න වැඩපිළිවෙලක් යොදන්න ප්‍රතිපදාවක් අනුගමනය කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ගැටලුව තියෙන්නේ එහෙම සංස්කාර ධර්මයන් බිඳී ගියාට ඒකට අදාළ හේතු ප්‍රත්‍යයන් නැවත ගොඩ නැගෙනකොට නැවතත් ඒ සංස්කාර ධර්මයේ ජනිත වෙනවා. ආයෙත් එය විසින්ම බිඳී යනවා. නැවතත් අදාළ හේතු ප්‍රත්‍යයෙන් සංස්කාර ධර්ම ගොඩ නැගෙනවා. මෙන්න මේ විදිහට කෙලවරක් නැතුව ඉවරයක් නැතුව මේක પરම්පරාවක් හැටියට ක්‍රියාත්මක වෙන ගතියක් පවතිනවා. අන්නේ ක්‍රියාත්මක වීම තමයි අපි භව පැවැත්මයි සසර පැවැත්මයි කියලා හඳුනාගන්නේ. දැන් එතකොට යම්කිසි කෙනෙකුට මේ සසර ගමන නිමා කරන්න ඕන නම් දුක නිමා කරන්න ඕන නම් හටගත්තු සංස්කාර ධර්ම නිමා කරන්නට දඟලන්න දෙයක් නැහැ. ඒවා කොහොමත් ඉබේම නිරුද්ධ වෙනවා. එහෙනම් මොකද්ද කරන්න ඕන? අලුතෙන් අලුතෙන් ඒ සංස්කාර ධර්ම හටගන්න හේතු ප්‍රත්‍ය ගොඩනගෙන්නේ කොහොමද? අන්න ඒක හරියට හඳුනාගෙන නැවතේ හේතු ප්‍රත්‍ය නොහට ගන්නා தත්ත්වයටපත් කළොත් තමයි අර පවතින දේවල් ටික නිරුද්ධ වුනහම නැවත නොහට ගන්නා නිසා ඒ සියල්ලක් එතනින් අහෝසි අපි සරල උදාහරණයක් හැටියට ගත්තොත් පින්නතුනේ උපන්නා වූ පුද්ගලයා අනිවාර්යෙන් මරණයටපත් වෙනවා. ඒ සඳහා 아무තු ප්‍රතිපදාවක් ඕනේ නැහැ. 아무තු වැඩ පිළිවෙලක් ඕනේ ඉපදුනහම අනිවාර්යෙන් මැරෙනවා. નિયમિતායු කාලය ඉවර වෙනකොට කර්ම ශක්තිය ඉවර වෙනකොට මේ දෙකම ඉවර වෙලා හරි ওই දෙකම තිබියදී හරි කොහොම හරි උපන්නා වූ පුද්ගලයා මැරෙනවා. ඒකට ආය 아무තු උපාය මාර්ගය යොදන්න ඕනේ නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මැරුණහම ආයෙත් උපදිනවා. ඇයි ආයෙ උපදින්නේ? උපදින්නට අදාළ හේතු තියෙන නිසා, අවිද්‍යාව සහ තෘෂ්ණාව තියෙන නිසා. එතකොට ආයෙත් ඉපදුණු පුද්ගලයා ආයෙ මරන්නට හෝ මැරෙන්නට හෝ අමුතු උපාය මාර්ග යොදන්නට ඕනේ කොහොමත් මැරෙනවා. ඒක වළක්වන්න බෑ. හැබැයි ආයෙත් උපදිනවා. දැන් එහෙමනම් අපිට මැරෙන්න අමුතු දෙයක් කරන්න ඕන කමක් නැහැ. අපි උත්සාහ කරන්න ඕන කරන්නේ අර නැවත උපදින්නට තියෙන හේතු ටික නැවැත්තුවොත් මැරුණට පස්සේ ආයෙ උපදින්නේ නැහැ. එතකොට රහතන් වහන්සේලා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මරණයටපත් වුනහම නැවත උපදින්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේලාගේ මරණය මරණය හැටියට නෙමෙයි හඳුන්වන්නේ පරිණිරවාණය හැටියට. එහෙම නැත්නම් ස්කන්ධ නිරෝධය හැටියට, ක්ලේශ නිරෝධය හැටියට හඳුන්වනවා. අරහත්ත්වයටපත් වීම ස්කන්ධ නිරෝධය, ස්කන්ධ පරිණිරවාණය හැටියට හඳුන්වනවා. අර අභාවයට යාම. ඇයි එය පරිණිරවාණය හැටියට හඳුන්වන්නේ? නැවත නොහට ගන්නා ආකාරයෙන්ුයි මිය යන්නේ. අන්න ඒ වගේ දුක්ඛ සමෝහය හටගත් හටගත් දුක්ඛ ධර්මය එහිම නිරුද්ධ වෙනවා. ඒක ඒ ධර්මයන්හි ආවේනික ලක්ෂණයක්. ඒ තමයි අනිත්‍ය කියලා හඳුන්වන්නේ. නමුත් අර මැරෙන පුද්ගලයා යලි යලි උපදින්නා වගේ නිරුද්ධ වෙන නිරුද්ධ වෙන සංස්කාර ධර්ම යලි යලිත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා. ඒක ඒ හේතු ප්‍රත්‍ය ගොඩනගෙන තාකල් මේ ක්‍රියාවලිය අඛණ්ඩව සිද්ධ වෙනවා. එහෙමනම් ඉබේ අනිත්‍යතාවයටපත් උණු පමණෙන් මේ වැඩපිළිවෙල නිමා වෙන්නේ නැහැ. ඒ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය හේතු කොටගෙන මේ પરම්පරාව නිමා වෙන්නේ නැහැ. එහෙමනම් මේ නිමා කිරීම සඳහා යම් වැඩපිළිවෙලක් යොදන්නට ඕන. අන්නේ වැඩපිළිවෙල තමයි මෙහි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියලා හඳුන්වන්නේ. දුක නැවත නොහට ගන්නා ආකාරයෙන් නිරුද්ධ කිරීම සඳහා යම් වැඩපිළිවෙලක් අවශ්‍යද යම් ප්‍රතිපත්ති ක්‍රමයක් අවශ්‍යද අන්නේ ප්‍රතිපත්ති ක්‍රමය තමයි මේ අංගාටකින් යුක්ත වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා ආර්යයන් වහන්සේලා විසින් හඳුනාගන්නවා. ඒ නිසා එය හඳුන්වනෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය වශයෙන්. අන්න ඒ විදිහට තේරුම් ගත්තාම තමයි මේ ආරෂ්ඨාංගික මාර්ගයේ මොකද්ද කරන්න තියෙන්නේ කියන එක අපිට හරියට පැහැදිලි වෙන්නේ. එහෙම නැත්නම් සම්මාදිට්ඨිය කියලා කිව්වහම ඉතින් එක එක්කෙනා තම තමන්ට දැනෙන දැනෙන විදිහට සම්මාදිට්ඨිය කියන්නේ මේකයි මේකයි කියලා හිතා ගන්න පුළුවන්. එහෙම නෙමෙයි. මේ මේ සම්මාදිට්ඨියෙන් සම්මා සංකප්පෙන් සම්මා වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන මේවයින් කරන්න ප්‍රධාන වැඩක් තියෙනවා. මොකක්ද ඒ වැඩේ? දුක්ඛ නිරෝධය ඒ දුක්ඛ නිරෝධය කිරීම සඳහා තමයි දැන් මේ ප්‍රතිපදාව. එහෙමනම් අන්නේ පදනම තුල ඉඳගෙන තමයි ඒ ඒ මූලික සංකල්පය තුල ඉඳගෙන තමයි අපිට මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදිය කෙසේද අපි වටහා ගත යුත්තේ කියලා විග්‍රහ කරගන්න වෙන්නේ. එතකොට එහෙමනම් සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකක්ද? දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ පළවෙනි මාර්ගාංගය තමයි සම්මා දිට්ඨිය. එතකොට මොකද්ද සම්මා දිට්ඨිය කියලා කියන්නේ? දැන් සම්මා දිට්ඨිය අවශ්‍ය වෙන්නේ කුමක් සඳහාද? දුක්ඛ නිරෝධය සඳහා. මත්තු නොහට ගන්නා ආකාරයෙන් දුක් නැති කරන්නේ දැන් මේ කාරණා ටික ඕන කරන්නේ. එහෙමනම් සම්මා දිට්ඨියෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොකක්ද දැකගත යුත්තේ? මේ දුකයි කියලා නිවැරදිව දැක ගැනීම. මේ දුකට හේතුවයි කියලා නිවැරදිව දැක ගැනීම. මේ දුකට මේ ඒ දුකට හේතුව නැති කරන නැති කිරීමයි කියලා හරියට දැනගන්න. මේ ඒ දුකට හේතුව නැති කරන මාර්ගයයි කියලා හරියට දැනගන්න. දැන් එතකොට සම්මා දිට්ඨිය කියන එක નિවරදිව අර්ථවත් වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය નિවරදිව දකින පමණට. ඇයිද චතුරාර්ය සත්‍ය નિවරදිව දකින්නේ? අපි මේ උත්සාහ කරන්නේ දුක්ඛ නිරෝධය සඳහා. දුක්ඛ නිරෝධය සඳහා උත්සාහ කරනවා නම් ඒතනත්තා දුක කියන්නේ මොකද්ද කියලා හරියට හඳුනා ගන්න ඕනේ. දුක කියන්නේ මොකද්ද කියලා හරියට දන්නේ නැති කෙනාට දුක් නිරුද්ධ කරන්න බෑ. ඇයි දුක කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති නිසා. දැන් අපි හිතමු යම්කිසි කෙනෙක් යුද්ධයට යනවා. එතකොට යුද්ධයට යන්නේ මොකටද? සතුරන් විනාශ කරන්න. හැබැයි ඔහු හඳුනාගෙන ඉන්නට ඕනේ සතුරෝ කියන්නේ කවුද කියලා. එතකොට සතුරෝ හඳුනා ගන්න ඔහුට මොකක් හෝ සලකුණකින් ඔහු හඳුනා ගන්න ඕන සතුරු පිරිස. එතකොට සතුරු පිරිස තමන්ගේ අය වගේ වෙස්මාරු කරගෙන හිටියොත් එතකොට මේ මිතුරෝය කියලා එහෙම නැත්නම් අපේ පිලේ අය කියලා වරද්ද ගන්න පුළුවන්. එතකොට එහෙම නොවෙන්නට නම් යම්කිසි ආකාරයකින් નિවරදිව ඒතනත්තාට පුළුවන් වෙන්නට ඕන මේ අය තමයි සතුරෝ කියලා හඳුනාගත්තොත් තමයි ඒ සතුරන්ව අහෝසි කරන්නට යුදවදින්නට පුළුවන් වෙන්නේ. අන්න ඒ වගේ අපි දුක නැවත නොහට ගන්නා ආකාරයෙන් නිරුද්ධ කරන්නට නම් අපි හරියට හඳුනා ගන්නට ඕන දුක කියන්නේ මොකද්ද කියලා. ඒතර දුක කියන්නේ මොකද්ද කියලා හඳුනා ගන්නකොට අපි පටලවා ගත්තොත් කාරණය අපිට නිවැරදිව දුක් දුරු කරන්නට බෑ. අර හතුරන් කියලා හඳුනා ගන්නකොට අපි එක පිරිසක් හතුරු හැටියට හඳුනා ගන්නවා අනිත් අය අපිට හඳුනා ගන්නට බෑ. එතකොට සමහර වෙලාවට අපට කෙලින්ම විරුද්ධව යුද්ධ කරන්න එන පිරිස හතුරෝ හැටියට හඳුනා ගන්නවා. හැබැයි මිත්‍ර වේශයෙන් උපක්‍රමශීලීව දෙපැත්ත කොටවලා විනාශ කරන්න එන අය හතුරෝ හැටියට හඳුනා ගන්න බෑ. හඳුනා ගන්න බැරි වෙච්ච ගමන් මොකද වෙන්නේ? අර මුහුණට මුහුණ සටන් කරන්න එන අයත් එක්ක යුද වැදිලා ඒගොල්ල විනාශ කරන්නට උත්සාහ කරනවා. හැබැයි වංචනික විදිහට, කෛරාටික විදිහට මිත්‍ර වේශයෙන් එන අය මිතුරන් හැටියට පිළි අරගෙන ආපහු අපි අපිම විනාශ වෙනවා. අන්න ඒ වගේ තමයි දුක හඳුනා ගනිද්දී අපිට වරදින තැනක් තියෙනවා. ඒ මොකක්ද? කැක්කුම, අමාරුව, පීඩාව, වේදනාව, රිදුම කියන මේ අපි අකමැති කොටස් ටික දුකයි කියලා අපි හඳුනා ගන්න. ඒක පහසුයි. ඒක හඳුනා ගන්නට 아무තු මහා ඥානයක් තියෙන්න ඕනේ. සත්තු සිව්පාවන්ට උනත් ඒක වැටහෙනවා. Tamanට කයට රිදෙන දෙයක් ඇති වුනහම කායික දුක්ඛය දුකක් හැටියට තිරසන් සතාටත් දැනෙනවා. මනසට දුම්නසක් ඇති වෙන කාරණයක් ඇති වුනහම ඒක දුකයි කියන බව ඒක වේදනාවක් කියන බව තිරසන් සතාටත් දැනෙනවා. ඒ නිසා මේ සත්තු තමන්ගේ පැටියෙක් නැති වුනහම කෑ ගහනවා, සොයනවා, ඊළඟට තමන්ට අනතුරක් පැමිණෙනකොට බියපත් වෙනවා, පලා යනවා. ඇයි ඒ මානසික දුම්නස ඒ සත්තුන්ට දැනෙනවා. ඊළඟට අතක් පයක් කැඩුනහම තුවාලයක් වුනහම වෙඩි වැදුනහම ඌ කෑ ගහනවා වැළපෙනවා එතකොට මේ මොකද කායික දුක්ඛය ඒ සතාට දැනෙනවා නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එපමණක්ද දුක කියන්නේ ඉතින් එපමණක්යයි දුක කියන්නේ කියලා අපි හිතනවා නම් අර සත්තු සිව්පාවන්ට තියෙන දැනුමට වඩා අපි එහාට ගිහිල්ලා නැහැ එතකොට අපේ අමාරු කොටස, කැක්කුම කොටස, වේදනාකාරී කොටස, පීඩාකාරී කොටස බැහැර කරන්න හදනවා. හැබැයි අර සුවදායකයි සොම්නසට හේතු වෙනවයි කියලා හිතන දේවල් අපි ලං කරගන්න උත්සාහ කරනවා. එතකොට සබ්බේ සංඛාරා දුක්ඛා කියලා ආරයන් වහන්සේලා එහෙම නැත්නම් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඒ සියලු සංස්කාරයන් දුකයි කියලා හඳුනා ගන්නව වෙනුවට අපි මේ පීඩාකාරී කොටස විතරක් දුකයි කියලා හඳුනා ගන්නවා සුවදායක කොටස සැපයි කියලා ඒකත් එක්ක ඇලෙනවා බැඳෙනවා. දැන් මොකද වෙන්නේ? අර සතුරන් නසන්නට ගිහිල්ලා ඉදිරිවාදීව විරුද්ධව ඉදිරියට එන පිරිස සතුරෝයි කියලා නසන්නට ක්‍රියාත්මක වෙනවා. හැබැයි මිත්‍ර වේසයෙන් කෛරාටිකකමින් අපේ හොඳ හිත දිනාගෙන කපටිකමින් එන අය මිතුරන් හැටියට පිළි අරගෙන අවසානයේ අතුලතින් සියල්ල විනාශ කරගන්නවා. අන්න ඒ වගේ අපි දුක කියලා අර කායික පීඩාව මානසික පීඩාව දුක හැටියට හඳුනාගෙන ඒක බැහැර කරගන්නට උත්සාහ කරනවා කායික සුවය මානසික සුවය සැපයක් කියලා හිතාගෙන ඒක ලං කරගන්න නඩත්තු කරගන්න පවත්වා ගන්න උත්සාහ කරනවා එතකොට සංස්කාර ධර්මයන්ගේ එක් කොටසක් බැහැර කරමින් එක් කොටසක් අපි ආස්වාදනය කරනවා එතකොට අපිට සම්පූර්ණ දුකෙන් නිදහස් වෙන්නට බෑ සතුරෝ කියන්නේ කවුද කියලා හරියට හඳුනා නොගත්තු කෙනාට සතුරන් විනාශ කරන්න බෑ. සතුරන් අහෝසි කරලා නිමා කරන්නට බෑ. සුරක්ෂිත බව ඇති කරගන්නට බෑ. අන්න ඒ වගේ තමයි දුක කියන්නේ කොමක්ද කියලා හරියට හඳුනාගත්තු නැති කෙනාට දුක නැති කරන්නට බෑ. දුක අහෝසි කරන්නට බෑ. එක කොටසක් දුකයි කියලා බැහැර කරනකොට තව කොටසක් සැපයි කියලා ලං කරගෙන ඒකෙන් ආපහු දුකටපත් වෙනවා. අර සැපයි කියලා ලං කරගන්නා සංස්කාර ධර්ම පිළිබඳව අපි ඇලෙනවා බැඳෙනවා උපාදාන කරගන්න. ඊට පස්සේ උපාදාන පච්චා භව. ඒ උපාදානය නිසා භවය. භව පච්චා ජාති. භවය නිසා ජාතිය හටගන්න. ජාති පච්චා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ. දැන් ඉතින් ජාතියක ඉපදුනයින් පස්සේ අපට ඉපදීම, ලෙඩවීම, වයස්ගත වීම, මරණයටපත් වීම, ප්‍රිය විප්‍රයෝගය, අප්‍රිය සංප්‍රයෝගය, බලාපොරොත්තු කඩවීම මේ සියලු පීඩාවන් ඊට පස්සේ ආපහු අපට විඳින්නට වෙනවා. දැන් ඇයිද එහෙම විඳින්නට සිද්ධ වුනේ අර එක කොටසක් සැපයි කියලා උපාදාන කරගත්තු නිසා. එනිසා යම්කිසි කෙනෙකුට දුක්ඛ නිරෝධය සඳහා ක්‍රියාත්මක වෙන්නට නම් නැවත නොහට ගන්නා ආකාරයෙන් දුක ප්‍රහීන කරන්නට නම් අහෝසි කරන්නට නම් ඒතනත්තා හරියටම තේරුම් ගන්නට ඕන දුක කියන්නේ කුමක්ද කියලා. ඒ නිසා සම්මා දිට්ඨිය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක පිරිසිඳ දත යුතුයි. එහෙම නැත්නම් සම්මා දිට්ඨියෙන් තොර බව හැටියට සම්මා දිට්ඨිය නැති බව හැටියට මොකක්ද හඳුන්වන්නේ? දුක තේරෙන්නේ නැතිකම. දුකට හේතුව හරියට වැටහෙන්නේ නැති බව දුකෙහි Nirodhe හරියට වැටහෙන්නේ නැති බව ඒ දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව හරියට වැටහෙන්නේ නැතිකම සම්මා දිට්ඨියේ ඌනතාවයේ හැටියට සම්මා දිට්ඨියෙන් තොර බව මෝහය එහෙම නැත්නම් මිච්ඡා දිට්ඨිය හැටියට හඳුනා ගන්නවා සම්මා දිට්ඨියයි කියලා කියන්නේ මේ දුකයි කියලා හරියට පිරිසිඳ දකින්නට විනිවිද දකින්නට පුළුවන් වෙන්නට ඕනේ කවරාකාරයෙන් පැමුණුනත් එය දුකක්මයි කියලා හඳුනා ගන්නට පුළුවන් වෙනවා. ඒතර එහෙම හඳුනා ගන්නකොට ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ මේ මේ විදිහට දැකලා දැකලා අවසානයේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කෙටියෙන් ගත්තහම සංක්ෂිප්ත වශයෙන් ගත්තහම සමස්තාර්ථයෙන් ගත්තහම පංච උපාදානස්කන්ධේම දුක්ඛ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ එතකොට ඒන් වේදනා කියලා ගත්තාම සමස්ත වේදනාවම දුක්ඛයක්. නමුත් අපි මේ වේදනාවේ එක කොටසක් දුක්ඛ හැටියට ගන්නවා, තව කොටසක් සුඛ හැටියට ගන්නවා, තව කොටසක් උපේක්ඛ හැටියට ගන්නවා, තව කොටසක් සෝමනස්ස හැටියට, තව කොටසක් දෝමනස්ස හැටියට. එතකොට දුක්ඛ දෝමනස්යන් දුක හැටියට ගත්තට සුඛ සෝමනස්යන් සහ උපේක්ෂාවන්හි අපි ඇලෙනවා ඇලෙනකොට ආපහු අපි පංච උපාදානස්කන්ධය උපාදාන කරගෙන පංචස්කන්ධය උපාදාන කරගෙන නැවත නැවතත් දුකම ජනිත කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක හරියට විනිවිද දකින්නට ඕන. දුක හරියට පිරිසිඳ දකින්නට ඕන. ඒ සඳහා ඥානය අවදි කිරීම සම්මා දිට්ඨියයි. ඒ නිසා ආර්යයන් වහන්සේලා දුක දකින්නේ අර සත්තු සිව්පාව දකින විදිහට නෙමෙයි. ආර්යයන් වහන්සේලා දුක දකින්නේ ප්‍රතඥයා දකින හැටියට නෙමෙයි. එහෙනම් කොහොමද දකින්නේ? සබ්බේ සංඛාරා දුක්ඛා සියලු සංස්කාරය දුකයි කියන. එහෙම නැත්නම් යං කිංච වේදිතං සබ්බන්තං දුක්ඛස්මින්ති වදාමි. යමක් විඳිනවා නම් ඒ විඳින සියල්ලම දුකයි කියලා. එහෙම කියන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේම දේශනා කරනවානේ දුක්ඛ වේදනාව, සුඛ වේදනාව, උපේක්ඛා වේදනාව, සෝමනස්ස වේදනාව, දෝමනස්ස වේදනාව කියලා බුදුහාමුදුරුවෝමනේ දේශනා කරන්නේ. එතකොට පරමාර්ථ වශයෙන් ගත්තාම දුක් වේදනාවක් වගේම සුඛ වේදනාවකුත් ප්‍රකට වෙනවා. එහෙනම් ඇයිද බුදුරජාණන් වහන්සේ නැවත දේශනා කරන්නේ යංකින්ච වේදිතං සම්බන්තං දුක්ඛස්මින්ති වදා. යමක් විඳිනවා නම් ඒ සියල්ලම දුකයි කියලා ඇයිද දේශනා කරන්නේ? එහෙමනම් සුඛ වේදනාවයි කියලා මොකද්ද දක්වන්නේ? පින්නතුනේ සුඛ වේදනාවයි කියලා කියන්නේ අපේ ඉන්ද්‍රයන්ට දැනෙන විදිහ අපේ මනස විසින් හඳුනා ගන්නා විදිහ ඒ මනස විසින් හඳුනා ගන්නා විදිහ කුමක් වුණත් එහි හැබෑ ස්වභාවය ප්‍රඥාවෙන් දකිනකොට ඒවා දුක්ඛයෝය. ඒ දුක්ඛයෝ කියලා කියන්නේ වේදනා අර්ථයෙන් නෙවෙයි එහි ලක්ෂණano. ඒ නිසා අපිට දැන් මේ පටලවිල්ල ඇති වෙන්නේ අපි වේදනාවෙන් තමයි දුක මනින්න හදන්නේ. වේදනාව අනුව තමයි දුක දකින්න හදන්නේ. එහෙම දකින්න උත්සාහ කරනකොට අපිට අර දුක්ඛ වේදනා කොටස දුක හැටියට දකිනවා සුඛ වේදනා කොටස අපිට දුක හැටියට පේන්නේ ඇයි අපි මිනුම් දණ්ඩ හැටියට අරගෙන තියෙන්නේ වේදනාව ආර්යයන් වහන්සේලා දුක දකින්නේ වේදනාවෙන් නෙවෙයි ලක්ෂණවලින් වේදනාවෙන් දුක දකිනකොට මහ බරපතල පටලවිල්ලක් ඇති වෙනවා ඒ නිසා ආර්යයන් වහන්සේලා වේදනාවෙන් නෙමෙයි දුක මැනලා බලන්නේ කුමකින්ද එහි පවතින සටහන් වලින් ලක්ෂණ වලින් ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරන ආර්යයන් වහන්සේලා දුක දකින්න ලක්ෂණ හතරක් තියෙනවා. මේ ලක්ෂණ වලින් එකක් හරි තියෙනවා නම් එය දුක්ඛ ධර්මයක් කියලා ආර්යයන් වහන්සේ හඳුනා ගන්න. මොනවද ඒ ලක්ෂණ හතර? සංකත, විපරිණාම, පීලන, සන්තාප. සංකත කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව. ඒ හේතුප්‍රත්‍යයෙන් හටගන්නා බවම දුක්ඛ ලක්ෂණයක්. ඒතකොට යමක් හේතුප්‍රත්‍යයෙන් හටගන්නවා නම් ඒ දුකක්. එතකොට මොනවද හේතුප්‍රත්‍යයෙන් හටගන්නවා කියන්නේ මේ සියලුම සංස්කාර ධර්ම. සියලුම සංස්කාර ධර්ම හේතුප්‍රත්‍යයෙන් හටගන්නේ. එනිසායි සබ්බේ සංඛාරා දුක්ඛා කියලා දේශනා එතකොට සියලු වේදනාවන් මොනවෙන්ද හටගන්නේ? හේතු ප්‍රත්‍යයෙන්. ඒ නිසා දේශනා කරනවා යංකින්චි වේදිතං සබ්බන්තං දුක්ඛස්මින්ති වදාමි. යමක් විඳිනවාද ඒ සියල්ලම දුකෙහි පනවනවා. ඒ සියල්ලක් දුක හැටියට හඳුනා ගන්නට ඕන. ඇයි මේ ඒ සියල්ලක් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා ඊළඟට දෙවැනි ලක්ෂණය තමයි විපරිණාම. වෙනස් වෙන ගතිය, බිඳෙන ගතිය, හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ සෑම නාම රූප ධර්මයකම බිඳී යන ගතිය වෙනස් වෙන ගතිය ප්‍රකට වෙනවා එහෙනම් ඒක දුක්ඛ ලක්ෂණය. එය යම් තැනක තියෙනවා නම් එය දුක්ඛයක් කියන බව හඳුනා ගන්නට ඊළඟට පීලන ਸੰతాප ඒ දෙක අපට කොහොමත් ප්‍රකටයි පීඩාකාරී බව සහ ਸੰతాපකාරී බව නමුත් එයින් පමණක් නෙමේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව බිඳී යන බව යම් තැනක තියෙනවා නම් එය දුක්ඛයක් කියලා හඳුනා ගන්නවා. එහෙමනම් ආර්යයන් වහන්සේලා දුක්ඛ කියන්නේ අමාරුව කැක්කුම පීඩාව කියන අර්ථයෙන් නොවේ, වේදනාර්ථයෙන් නොවේ, කවර අර්ථයකින්ද? හිස්සු ධර්මයේ කියන අර්ථයෙන්. එතන දූ කියලා කියන්නේ නින්දිතාර්ථේ. මා ප්‍රාණ ක කයන්ෙන් අදහස් වෙන්නේ හිස් බව. එතකොට නින්දිතෝ තුච්ඡෝ හිස් ගතිය. එහෙමනම් දුක්ඛ කියලා කියන්නේ අමාරුයි කැක්කුමයි කියන අර්ථයෙන් නෙමෙයි ආර්යයන් වහන්සේලා දුක හඳුනාගන්නේ මේ සියලුම සංස්කාර ධර්මයන් නින්දිත වූ තුච්ච වූ හිස් වූ ධර්ම කිසිම පළක් නැති වගතුවක් නැති ධර්ම කිසිම තේරුමක් නැති අර්ථ ශුන්‍ය ධර්ම අන්නේ අර්ථ ශුන්‍ය බව හිස් බව ඒ නින්දිත බව තුච්ච බව තමයි මෙහි දුක්ඛ කියලා කියන්නේ එතකොට මේ දුක පිළිබඳව අපි ඇලෙන එක බැඳෙන එක යෝග්‍ය නැත්තේ ඒවා හිස්සු ධර්ම නිසා. එතකොට දුක දුක හැටියට හරියට හඳුනා නොගන්නකොට තමයි අපි ඒවා තණ්හාවෙන් උපාදාන කරන්නේ. ඇයි තණ්හාවෙන් උපාදාන කරන්නේ? ඒවා සාරවත් දේ හැටියට දකිනවා. ඒවා වැදගත් දේ හැටියට දකිනවා. ඒවා ප්‍රයෝජනවත් දේ හැටියට දකිනවා. ඒවා අවශ්‍ය දේ හැටියට දකිනවා. ඒවා විඳිය යුතු දේ හැටියට දකිනවා. එහෙම දකිනකොට තමයි අපි ඒවා පවත්වා ගන්නට වෑයම්. ඒතොර සම්මා දිට්ඨි කියලා කියන්නේ මේවාහි සාරවත් බවක්, පැවැත්විය යුතු බවක්, වටිනාකමක්, විඳ යුතු බවක්, ආස්වාදනීය බවක් මේ කිසිවක ඇත්තේ නැහැ. හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යන nissara ධර්මයෝය. එය සැපක් හැටියට මනසින් හඳුනාගත්තත් දුකක් හැටියට මනසින් හඳුනාගත්තත් එය මනසට දැනෙන ආකාරය කුමක් වුණත් ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ සියලු ධර්මයන් වහා බිඳී යනවා. ඒවා නැවත නැවත පැවැත්තුවා කියලා නඩත්තු කළා කියලා ඇති තේරුමක් නැහැ, අර්ථයක් නැහැ කියන බව හරියටම විනිවිද දකින්නට පුළුවන් නම් අන්නේ තනත්තා දුක පිරිසිඳ දැකගත්තා කියලා කියනවා. ඒතොර සම්මා දිට්ඨි කියලා කියන්නේ දුක පිරිසිඳ දැන ගැනීම. ඊට පස්සේ දුකෙහි හේතුව පිරිසිඳ දැන ගැනීම. ඒ දුක හටගන්නේ කොමක් නිසාද? නැවත නැවත දැන් අපි මුලින් සඳහන් කළා මේ සංස්කාර ධර්මයන් ඇති වුනහම කොහොමත් ඒවා අභාවයට යනවා. පුද්ගලෙක් උපන්නම් පස්සේ කොහොමත් මැරෙනවා. ආයෙ මැරෙන්න 아무ත් උපාය මාර්ගය යොදන්නට ඕන නැහැ. දැන් මැරුණට ආයෙ ආයෙ උපදින්නේ ඇයි? ආයෙ ආයෙ උපදින්නේ උපදින්නට තියෙන කැමැත්ත නිසා, තණ්හාව නිසා. එහෙනම් මේ පංච උපාදාන ස්කන්ධ සංඛ්‍යාත දුක්ඛය නිමා වෙන්නේ නැත්තේ ඇයි මේ සංස්කාර දුක්ඛය නැවත නැවත හටගන්නේ ඇයි ඒවා පිළිබඳව ඇලීම බැඳීම පවතින නිසා එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ දුක නිමා කරන්නට බැරි වෙන්නේ ඒ දුකෙහි ප්‍රශ්නයක් නිසා නෙමෙයි ඒ දුක හටගත්තු තැනම නිරුද්ධ වෙනවා ඒකෙහි ස්වභාවයයි නමුත් මේක නිමාවක් වෙන්නේ නැත්තේ ආය ආය අපි උනන්දුයෙන් උත්පාදනය කරනවා කැමැත්තෙන් උපදවා ගන්නවා. බලහත්කාරයෙන් උපදවා ගන්නවා. රුචිකත්වයෙන් උපදවා ගන්නවා. එය තමයි තණ්හා. ඒ දුකට කැමති වෙන ගතිය. ඇයිද දුකට කැමති වෙන්නේ? ඒ දුකක් බව හරියට වැටහිලා නැහැ. ඒක සැපයක් හැටියට ආස්වාදයක් හැටියට විඳ යුතු දෙයක් හැටියටයි හඳුනාගෙන තියෙන්නේ. ඒ තාක්කල් තෘෂ්ණාව ඇති වෙනවා. මෙහි විඳින්නට තරම් දෙයක් නැහැ කියලා හරියට වැටහෙනකොට ඒ තණ්හාව දුරු වෙනවා. අන්න තණ්හාව දුරු කරපු තැන දුක උපදින්නට අදාළ හේතුව තණ්හාවයි. ඒ තණ්හාව දුරු වුණු තැන දුක්ඛ නිරෝධයයි. එතනින් පස්සේ ආයෙ තවදුරටත් දුක හටගන්නට විදිහක් නැහැ. එයි ඒ අපේක්ෂා කරන්නේ නැති නිසා, ඒ ආස්වාදනය කරන්නේ නැති නිසා හටගත්තා වූ සංස්කාර ධර්ම ටික නිරුද්ධ වුණාට පස්සේ සියල්ලම එතනින් නිවා එය තමයි සැබෑ දුක්ඛ නිරෝධය. එය තමයි හැබෑ නිර්වාණය කියන බව ආර්යයන් වහන්සේලා නුවණින් අවබෝධ කරනවා. ඒ නිසා දුක්ඛ නිරෝධාරය සත්‍ය. මේ ටික කරන්න නම් දුක හරියට දැනගන්න ඕන දුකට හේතුව දැනගන්න ඕන දුකෙහි හේතුව නැති කිරීම පිළිබඳව දැනගන්න ඕන ඒ සඳහා අනුගමනය කළ යුතු වැඩපිළිවෙල දැනගන්න ඕන අන්න ඒක සම්මා දිට්ඨියයි කියලා ආර්යයන් වහන්සේලා දැනගන්නවා ඒ සම්මා දිට්ඨිය තමයි සමස්ත ආර්ය ශ්‍රාංගික මාර්ගයටම ප්‍රධාන කාරණේ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා මොකද මේ දැක්ම මත තමයි අපි කරන කියන සියල්ලක්ම ඊට අදාළව මෙහෙවන්න පුළුවන් ඒ නිවැරදි දැක්ම නැතිනම් ඒ පුද්ගලයා සම්මා කම්මන්ත සම්මා වාචා ආදී අවශේෂ දේවල් පවත්වන්න පුළුවන්. සම්මා වාචා කියලා කියන්නේ නොකිව යුතු වචන නොකියා සුදුසු වචන කතා කිරීම මුසාවාද පිසුනා වාච පරුසා වාච සම්පප්පලාප වලින් වැළකීලා සත්‍ය වචන කතා කිරීම එතකොට තව බොහෝ දෙනා එහෙම කරනවා වෙන්න පුළුවන් ඊළඟට සම්මා කම්මන්ත කියලා කිව්වේ වැරදි ක්‍රියාවලින් ප්‍රාණඝාත අදත්තාදාන කාමමිත්‍යාචාර වලින් වැළකීලා කටයුතු කිරීම සම්මා ආජීව කියලා කියන්නේ දිවි පැවැත්වීම සඳහා වැරදි දේ නොකර සිටීම ඒතර තව බොහෝ දෙනා එහෙම කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ හැමෝම නිවන් දකින්නේ ඇයි නිවන ඉලක්ක කොටගෙන මේ දුක් දුරු කිරීමේ උපාය මාර්ගයක් හැටියට ඒවා පවත්වන්නේ. ඒවා පවත්වන්නේ වෙනත් වෙනත් காரணා පදනම් කොටගෙන වෙන්නට පුළුවන්. එහෙමනම් ඒක දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවක් වෙන්නේ නැහැ. එහෙමනම් සම්මා සංකප්ප, සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ ඉතිරි මාර්ගාංග හතම නිවනට අනුකූලව මෙහෙවන්නේ කුමක් විසින්ද සමාධිත්‍ය විසින් සමාධිත්‍ය විසින් තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව කුමක්ද කියලා හරියට තේරුම් අරගෙන එයට අනුරූපීව අදාළ මාර්ගාංග මෙහෙවනු ලබන ඒ නිසා බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍ර දේශනාවල දේශනා කරන මහණෙනි සම්මා දිට්ඨිය මේ ආර්ය ශ්‍රාංක මාර්ගයේ ප්‍රමුඛයි. අවශේෂ මාර්ගාංග ධර්ම සියල්ලක්ම වැඩෙන්නේ සම්මා දිට්ඨියට අනුගතවයි අනුකූලවයි. හරියට සූර්යයා උදා වෙන්නට නැගෙනහිර දිශාවේ අරුණෝදය පැමිණෙනවා. අරුණෝදය කියලා කියන්නේ සූර්යයා මතුවෙන්නට කලින් නැගෙනහිර ආකාශයේ දුඹුරු රත් පැහැයට හුරු ආලෝකයක් ආකාශයේ දැర్శණය වෙනවා සූර්යයා උදා වෙන්නට පැය භාගයකට විනාඩි 45කට විතර කලින්. එතකොට අන්න ඒ මතුවෙන එක හඳුන්වනවා අරුණෝදයයි. අරුණ උදාව. එතකොට අන්නේ අරුණ උදාව සූර්යාගේ පැමිණීමට పూర్ව නිමිත්තක් වෙනවා. අරුණෝදය සිද්ධ වෙනවා කියන්නේ අනිවාර්යෙන් තව ටිකකින් සූර්යා මතුවෙනවා. ඒකට పూర్ව නිමිත්තයි. අන්න ඒ වගේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පූර්ව නිමිත්තයි. සම්මා දිට්ඨිය යම් කිසි කෙනෙකුට හරියට මතු වුණොත් තමයි ඒ තැනත්තාට අවශේෂ මාර්ගාංග නිවනට අනුකූලව මෙහෙවෙනවා කියන කාරණය ස්ථිර වෙන්නේ තහවුරු වෙන්නේ. සම්මා දිට්ඨිය යම් තැනක නැතිනම් ඒ තැනත්තා ಗುಣධම් වඩන්න පුළුවන්, සුචරිත ධර්ම ප්‍රගුණ කරන්න පුළුවන්, කුසල ධර්ම ප්‍රගුණ කරන්න පුළුවන්. නමුත් නිවනට යමු වෙනවා කියලා නියමයක් නැහැ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් පින්නතුනේ බුදුවරු ලෝකයේ පහළ නොවුණු අබුද්ධෝත්පාද කාලවල වුණත් සිල් රකින අය ඉන්නවා. දන් දෙන අය ඉන්නවා. ඒ වගේම ඍෂිවරු ඉන්නවා. යෝගිවරු ඉන්නවා. ඒ ඍෂිවරු යෝගිවරු ඒගොල්ලෝ ධාන වඩනවා, භාවනාත් කරනවා. නමුත් ඒ භාවනාව, ඒ සීලය, ඒ ප්‍රතිපදාව කෙලස් නසන්න දුක් දුරු කරන්නට උදව් වෙනවා කියලා නියමයක් නැහැ. తాවකාලිකව දුක යටපත් කරගන්නට උදව් වෙනවා. දුක ਸਰව සම්පූර්ණයෙන් මතු නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කරන්නට එය හේතු වෙන්නේ ඇයිද හේතු නැත්තේ? ඒ අය දුක කියන්නේ මොකද්ද කියලා හරියටම හඳුනාගෙන නැහැ. එයත් හඳුනාගෙන තියෙන්නේ මොකද්ද? පීඩාකාරී කොටස නැතුව සුවදායකව පවතින්නට පුළුවන් ඒ සඳහා තමයි ඒ අය භාවනා කරන්නේ. ඒ සඳහා තමයි අය සිල් රකින්නේ. ඒ සඳහා තමයි අය දන් දෙන්නේ. ඒ නිසා බුදුදහම නොපිළගන්නා දේවවාදී ආගම් අදහන අයත් දන් දෙනවා. ඒගොල්ලොත් යම් සීලයක් රකිනවා. ඒගොල්ලොත් යම් යම් ආකාරයෙන් මනස පුහුණු කරනවා භාවනා කරනවා. ඒකක්වත් දුක් දුරු කරන්න කෙලස් නසන්නට උදව් වෙන්නේ නැහැ. తాවකාලිකව දුක යටපත් කරගෙන සැප විඳින්නට උදව් වෙනවා. සංස්කාර ධර්මයන්ගෙන් නිදහස් වෙන්නේ නැහැ. ඇයි ඒගොල්ලෝ දුක හැටියට හඳුනාගන්නේ සියලු සංස්කාරයන් නෙමෙයි අර පීඩාකාරී කොටසයි. එතකොට මේ පීඩාව දුරු කරලා සුව විඳින්නට, සැප විඳින්නට, සසරේ පවතින්නට මේ ප්‍රතිපදාව උදව් වෙනවා විනා භව ගමන නිමා කරන්නට ඒ උපකාර වෙන්නේ නැහැ. ඒ නිසා සම්මා දිට්ඨියෙන් හරියට දුක කියන්නේ මොකක්ද කියලා තේරුම් ගත්තොත් දුකෙහි හේතුව කියන්නේ මොකක්ද කියලා තේරුම් ගත්තොත් ඒ දුකෙහි හේතුව නැති කරන්නේ කොහොමද කියලා තේරුම් ගත්තොත් ඒ සඳහා මඟ කුමක්ද කියලා තේරුම් ගත්තොත් අන්න ඒ සම්මා දිට්ඨියේ අවදිවීමත් සමග තමයි ඒ සම්මා දිට්ඨියට අනුකූලව තමයි අවශේෂ සියලු මාර්ගාංගයන් නිවනට යොමු වෙනවා කියලා නිශ්චයට පැමිණෙන්නට පුළුවන් වෙන්නේ. අර අරුණෝදය සූර්යාගේ උදාවට పూర్ව නිමිත්ත වෙන්නාසේ සම්මා දිට්ඨිය නිර්වාණගාමිනී මාර්ගයට పూర్ව නිමිත්තයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට මජ්ක්‍ධිම නිකායේ තියෙනවා මහා චත්තාරීසක සූත්‍රය කියලා සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ ඊටාම විචිත්‍රවත් විදිහට එකින් එක මේ මාර්ගාංග අන්‍යෝන්‍යව සහාය වෙන ක්‍රමයක් දේශනා කරනවා. සම්මා දිට්ඨිය, සම්මා සතිය, සම්මා වායාමය කියන මේ මාර්ගාංග තුන අවශේෂ සියලු මාර්ගාංගයන්ට සහාය වෙන හැටි. සම්මා දිට්ඨිය තමයි එහෙදිත් මූලික වෙන්නේ. ඒතර සම්මා දිට්ඨියෙන් තමයි හඳුනාගන්නේ මෙය මිත්‍යා දෘෂ්ටියයි මෙය සම්මා දිට්ඨියයි කියලා. ඒතර මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ කුමක්ද? වැරදි දැකීම. ඒතර වැරදි දැකීම දෙආකාරයකින් දක්වනෝ හේතුඵල වශයෙන් කාරණා වරදවා ගැනීම සහ චතුරාර්ය සත්‍ය වශයෙන් කරුණු නොදැකීම. වෙන තුනේ අපිට ලෝකයේ පිළිබඳව නිවැරදිව දකිනකොට චතුරාර්ය සත්‍ය හරියට දකින්නට නම් දැන් අපි දුක දුකට හේතුව නිවන නිවනට මඟ කියලා සඳහන් කළේ චතුරාර්ය සත්‍යනේ. ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳ දැකීමනේ සම්මාදිට්ඨියයි කියලා මෙහිදී අපි පැහැදිලි කළේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ඒ චතුරාර්ය සත්‍ය වටහා ගන්නට නම් තව මූලික දැක්මක් අපට අවශ්‍ය වෙනවා. ඒ තමයි හේතුඵල දැක්ම. මොකද හේතුඵල දැක්ම නැති කෙනෙකුට දුක දුකට හේතුව දකින්නට බෑ. ඇයි? හේතුඵල අතර තියෙන සම්බන්ධතාවය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා හරියට හඳුනාගෙන හිටියොත් මේ සියල්ලක්ම හේතු ප්‍රත්‍යයෙන් තමයි ජනිත වෙන්නේ කියලා තේරුම්ගෙන හිටියොත් තමයි දුකට හේතුව හොයන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් දුක දකිනකොට එතනත්තා මුලාවටපත් වෙනවා. මේ දුක කවුරු හරි මට ඇති කළාය. දෙවියන් වහන්සේ විසින් තමයි මේ දුක ඇති කරලා තියෙන්නේ. අපිව නිර්මාණය කළේ දෙවියන් වහන්සේ. නම් මේ දුකට වග කියන්න ඕන දෙවියන් වහන්සේ. ඊශ්වරයා තමයි ලෝකය නිර්මාණය කළේ. අපි නිර්මාණය කරලා තියෙන්නේ ඊශ්වරය විසින්. එහෙනම් ඉතින් අපි මේ විඳින දුකට ඊශ්වරයා වග කියන්නේ. මේ විදිහට බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙනකොට බොහෝ අය තුල වැරදි දෘෂ්ටි තිබුණා. සයන් කතන් දුක්ඛං, පරං කතන් දුක්ඛං, අසයන් කතං, අපරං කතන් දුක්ඛං අදිච්ච සමුප්පන්නං දුක්ඛං මේ විදිහට විවිධ මතවාද තිබුණා. ඒ කියන්නේ ඒගොල්ලොත් යම් ප්‍රමාණයකට දුක හඳුනාගෙන හිටියා. හැබැයි ඒ අය තීරණය කළා මේ දුක අනුන් විසින් කරන ලද්දා. මේ අපි මේ නිකන් දුක් විඳිනවා ඉපදිලා කවුද අපි ඉපැද්දෙව්වේ? ඉපැද්දෙව්වේ දෙවියන් වහන්සේ. ඉපැද්දෙව්වේ ඊශ්වරයා. ලෝකයේ මවපු කෙනා. එහෙනම් එයා තමයි මේකට වග කියන්නේ. එහෙම නැත්නම් අම්මා තාත්තා තමයි අපි ඉපැද්දෙවි. මේ විදිහට තමන්ගේ දුකට අනුන් වග කිව යුතුයි. කියලා හිතනවා. ඇයිද ලෝකය ක්‍රියාත්මක වෙන්නේ හේතුඵල න්‍යායක් මත කියලා නෙමෙයි අය හඳුනාගන්නේ යම්කිසි ඊශ්වරයෙක් විසින් දෙවියෙක් විසින් තමයි ලෝකය නිර්මාණය කරලා තියෙන්නේ කියලා හිතනකොට ඒ අය දකිනවා, ඒ අය හඟිනවා, ඒ අය වරදවා ගන්නවා. එහෙනම් මේ දුක අනුන් විසින් කරන ලද්දා. එතකොට ඉතින් අනුන්ට හිලව් තියති අනුන්ට යාඥා කර කර අනුන්ට ආයාචනා කර කර අනුන් සරණ යන්නට වෑයම් කරනවා ඒ දුකෙන් තමන්ව නිදහස් කරන හැටියට. ඊළඟට තව සමහරව හිතා ගන්නවා සයන්කතන් දුක්ඛං. නෑ මේ දුක අපි විසින්ම අප විසින්ම තමයි මේක කරගෙන තියෙන්නේ. අපිම කරපු සාංශාරික හේතු අනුවයි මේවා සිද්ධ වෙන්නේ. ඒ නිසා අපිම මේක කොහොම හරි විසඳ ගන්න ඕන. අපිම කරපු දෙයක් නිසා අපිම විඳලා ඉවර කරන්න ඕන කියලා ඒ අය ශරීරයට දැඩිව දුක් දෙනවා. මොකද අර තමන් විසින් සසරේ කරපු කර්ම ඉක්මනින් ගෙවලා ගෙවලා අවසන් කරලා මේක නිදහස් කරගන්න. ඒ අය අත්තකිලමතානුയോഗයට නැඹුරු වෙලා කයට දැඩි පීඩා ඇති කරනවා. ඇයි දුක Taman විසින් හදාගත්තු දෙයක්. ඒ නිසා මේක නිමා කරන්න මේක ඉක්මනට දුක් විඳලා ඉවර කරන්න. ඒ මිත්‍යා දෘෂ්ටියත් එක්ක. ඊළඟට අසයන් කතං අපරං කතං අනුන් විසින් කරන ලද්දකුත් නෙමෙයි Taman විසින් කරන ලද්දකුත් නෙමෙයි මේක ඉබේ හටගත්තු එකයි. ඉබේ හටගත්තු එක ඉතින් ඉබේම මේක ලෙහිලා යයි ඒකට ආය අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඉබේ හටගත්තා නම් ඉබේ ලෙහෙන්නත් එපායි. අපි කරපු හේකුත් නෙමෙයි අනුන් කරපු හේකුත් නෙමෙයි ඒ නිසා ඉතින් මේකට මොකුත් කරලා ඇති වැඩක් නැහැ එනතුනේ දැන් ඔය සමහර වෙලාවට අපිට සමහර ආයතනවලෙමත් එහෙම පුද්ගලයෝ හම්බ වෙන්නේ එතකොට ඒගොල්ලෝ සමහර විට බෞද්ධයෝ හැටියට කටයුතු කරන අය තමයි නමුත් ඒගොල්ලෝ බෞද්ධ වුණාට සමහර ප්‍රශ්නවලදී මේ හේතුඵල න්‍යාය එච්චර ඒ ගැන එච්චර තැකීමක් නැහැ ඒ කියන්නේ සමහර ප්‍රශ්නත් එක්කලා හැපිලා ගැටිලා හෙම්බත් උනන් පස්සේ ඕවා විසඳන්න පුළුවන් ඒවා නෙමෙයි ඕවා මේක අපේ විසඳන්න පුළුවන් ඒවා නෙමෙයි අපිත් ඕවට දැඟලුවා නමුත් කරන්න බෑ එතකොට කරන්න බෑ කියලා නිශ්චයකට පැමිණිලා ඉන්නවා ඇයි ඒක කරන විදිහ තේරෙන්නේ නැහැ. ඒකට අදාළ හේතු ප්‍රත්‍ය වැටහෙන්නේ නැහැ. එතකොට අන්න ඒ වගේ මේ සසර ගමන පිළිබඳව කල්පනා කරනකොටත් බොහෝ මුලාවටපත් වුණු අය හිටියා. මේක හේතු ප්‍රත්‍ය වශයෙන් සිද්ධ වෙන දෙයක් කියලා හරියට හඳුනාගෙන නැහැ. හරියට වටහාගෙන නැහැ. ඒ අය වැරදි වැටහීමකටපත් වෙනවා. මේක ඉබේ හටගත්තු දෙයක්. ඒක තමයි අදිච්ච සමුප්පන්න කියන්නේ. අදිච්ච සමුප්පන්න කියන්නේ අදාළ හේතු ප්‍රත්‍යක් පෙන්වන්න බෑ. ඉබේ හටගත්තා. ඒතර ඉබේ හටගත්තු දේ ඉබේම නිරුද්ධ වෙන්නට ඕන කියලා බලාගෙන ඉන්නවා. ඒතකොට 아무තු ප්‍රතිපදාවක් වුණු කරන්න දෙයක් නැහැ. 아무තුයෙන් ක්‍රියාත්මක වෙන්න දෙයක් නැහැ. ඔහේ නිකන් ඉන්න විතරයි තියෙන්නේ. එතකොට එහෙම හිටියයි කියලා දුක් දුරු වෙන්නේ නැහැ. ඒ නිසා සම්මා දිට්ඨියෙන් තමයි හරියට හඳුනාගන්නේ මෙයයි මිත්‍යා දෘෂ්ටිය, මෙයයි සම්මා දිට්ඨිය කියලා. ඒ නිසා හැබැයි සම්මා දිට්ඨිය ජනිත වෙන්නට හේතුඵල ඥානය අත්‍යවශ්‍යයි. ඒ නිසා සම්මා දිට්ඨිය කුමක්ද කියලා දක්වන බොහෝ තැන්වල සම්මා දිට්ඨිය දෙආකාරයකින් දක්වලා තියෙනවා හේතුඵල ඥානය සහ චතුරාර්ය සත්‍ය ඥානය. හේතුඵල ඥානය විවිධාකාරයෙන් දක්වලා තියෙනවා. අත්ති දින්නම් අත්තේට්ටං අත්තේහුතං අත්ති සුකට දුක්කටානං අත්ති කම්මානම් පලං විපාකෝ අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ අත්ති මාතා අත්ති පිතා අත්ති සත්තා ඕපපාතික මේ විදිහට දුන් දේහි විපාක තියෙනවා පිදූ දේහි විපාක තියෙනවා මෙලවක් තියෙනවා පරලවක් තියෙනවා අම්මා තාත්තට සැලකීමේ විපාක තියෙනවා ඕපපාතික සත්වයෝ ඉන්නවා මනවින් ගුණධම් වඩන ශ්‍රමණ බ්‍රාහමණයෝ ඉන්නවා මේ විදිහට හේතුඵල සහ කර්මය කර්ම විපාකය පිළිගන්නා ගතිය එතකොට සරියුත් හාමුදුරුව සම්මා දිට්ඨි සූත්‍රයේදී මූලික වශයෙන් දක්වනවා මේ කුසලයයි මේ අකුසලයයි මේ කුසල මූලයයි මේ අකුසල මූලයයි කියලා හරියට කුසල කුසලය සහ එහි මූලය දකින්නට පුළුවන්. ඒ කියන්නේත් මොකද්ද? කර්මය සහ කර්ම විපාක හේතුව සහ ඵලය මේ පිළිබඳව දැක්ම මූලික වශයෙන් සම්මා දිට්ඨිය උපදවා ගන්නට හේතු එතකොට චතුරාර්ය සත්‍ය පිළිබඳ දැක්ම තුලින් තමයි විමුක්තියට નિවරදිව ඉලක්කගත වෙන්නේ හේතුඵල ඥානය පිළිබඳ දැක්ම තුලින් තමයි નિවරදිව ලෝක ධර්මතාවයේ ලෝක න්‍යාය හරියට පුද්ගලවාදී ස්වરૂපයකින් තොරව බදහත්ව දකින්නට පුළුවන්. ඒ නිසා සම්මා දිට්ඨිය කියන තැන හේතුඵල ඥානය සහ චතුරාර්ය සත්‍ය පිළිබඳ ඥානය මූලික වෙනවා. හේතුඵල දැක්ක පමණටම නිවනට යොමු වෙන්නේ නැහැ. ඒ නිසායි සම්මාදිට්ඨිය ගැන කතා කරනකොට චතුරාර්ය සත්‍ය දැක්ම මූලිකයි කියලා දක්වන්නේ. ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳ ඒ කියන්නේ දුක මේකයි කියලා හඳුනා ගැනීම තුලින් තමයි දුක් නිරුද්ධ කරන්නට පිළිවෙත් පුරන්න පුළුවන් වෙන්නේ. හේතුඵල ඥානය දැකගත්තන් පස්සේ යම් ප්‍රමාණයකට එතනත්තර සම්මාදිට්ඨිය අවදි වෙනවා. හැබැයි ඒ සම්මාදිට්ඨිය නිවනට යොමු වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. දැන් අර ඍෂිවරුන්ටත් යම් ප්‍රමාණයකට හේතුඵල ඥානය තියෙනවා. අන්‍ය ආගමිකයන්ටත් යම් ප්‍රමාණයකට හේතුඵල ඥානය තියෙනවා. යම් ප්‍රමාණයකට. එතකොට ඒ මොකද සීලය රකින්නට සමාධිය වඩන්නට, භාවනා කරන්නට, දන් දෙන්නට, දන් දුන්නාම ඒකෙන් යහපතක් වෙනවා කියලා එයා දන්නවා. දන්න නිසානේ දෙන්නේ. ඒතර සිල් රැක්කන් පස්සේ ඒකෙන් යහපතක් වෙනවා කියලා දන්නවා. භාවනාව කොහොමද කරන්න ඕන නැත්තේ කොහොමද සිත දියුණු කරන්න ඕන කියලා සිත හැසිරවීම පිළිබඳව යම්කිසි හේතුඵල ඥානයක් එයාට තියෙනවා. හැබැයි මේ දුක කියන්නේ මොකක්ද? ඒ දුක ඇතිවීමේ හේතුව මොකක්ද කියලා හරියට පැහැදිලි නැත්නම් සියලු දුක් දුරු කිරීමේ මාවතකට ඒ අය අවතීර්ණ වෙන්නේ නැහැ. අර දන්නා ප්‍රමාණයෙන් හේතුඵල හසුරුව ගන්නවා පමණයි. ඒ නිසා නිවන් දැකීම පිළිබඳ සම්මා දිට්ඨිය ගැන කතා කරනකොට ප්‍රමුඛ වෙන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ දැක්ම තමයි. හැබැයි සම්මා දිට්ඨිය වෙන්නේ ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳ සම්මාදිට්ඨිය අවදි කරගන්නට මූලික සම්මාදිට්ඨියක් අවශ්‍යයි. ඒ තමයි හේතුඵල ඥානය. එහෙම නැත්නම් කර්මය කර්ම විපාකයේ පිළිබඳ දැක්. ඒ නිසා සම්මාදිට්ඨිය දෙආකාරයකින් දක්වනවා. කම්මස්සගත සම්මාදිට්ඨි සහ චතුසත්‍ය සම්මාදිට්ඨි. එතකොට බුදුරජාණන් වහන්සේ මහා චත්තාරිස්සක සූත්‍රයේදී දේශනා කරනවා මේ දෙආකාරයෙන්ම ලෞකික වශයෙන් ඇති වෙන සම්මා දිට්ඨිය ප්‍රගුණ කිරීම තුළ මාර්ගසිතෙහි යම් ප්‍රඥාවක් අවදි වෙනවා නම් එය තමයි කෙලස් ප්‍රහාණය කරන්නට හේතු වෙන ආර්ය සම්මාදිට්ඨිය බවට පත් වෙන්නේ. ආර්ය ශ්‍රාංක මාර්ගයේ මාර්ගාංග 8ම එක් සිතක එකවර පහළ වෙනකොට අන්නේ සිතේ යම් ප්‍රඥා චෛතසිකයක් පහළ වෙනවා නම් අන්නේ ප්‍රඥා චෛතසිකය තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨියයි කියලා හඳුන්වනවා. එතකන් අපේ සිත්වල ඇති වෙන්නේ ලෞකික සම්මාදිට්ඨිය. ඒ ලෞකික සම්මාදිට්ඨිය ඔය දෙවිදිහෙන්ම පුහුණු කරන්න ඕනේ. මොකද්ද දෙවිදිහ? හේතුඵල එහෙම නැත්නම් කම්මස්සගත සම්මාදිට්ඨි වශයෙන් චතුසත්‍ය සම්මාදිට්ඨි වශයෙන් මේ කුසලයයි මේ කුසල මූලයයි මේ අකුසලයයි මේ අකුසල මූලයයි ආදි වශයෙන් හේතුඵල වශයෙන් අපේ මනස තුල ඒ කුසල අකුසල ධර්ම අවදි වෙන ආකාරයෙන් දකින්නට අපේ සිත පුහුණු කරන්න මේ දුකයි මේ දුකට හේතුවයි මේ ඒ හේතුව නැති කිරීමයි ඒ සඳහා මේ මගයි කියලා දකිමින් ප්‍රඥාව අවදි කරන්න ඔය හේතුඵල සහ චතුසත්‍ය කියන දෙආකාරයෙන් සම්මාදිට්ඨිය වඩනකොට බුදුරජාණන් වහන්සේ මහා චත්තාරිසික සූත්‍රයේ දේශනා කරනවා මහණෙනි, "ඒ සම්මාදිට්ඨියෙන් තමයි මේ මිත්‍යා දෘෂ්ටියයි මේ සම්මාදිට්ඨියයි කියලා හරියට වෙන්කොට හඳුනාගන්නේ." ඊට පස්සේ ඒ මිත්‍යා දෘෂ්ටිය දුරු කරලා සම්මා දිට්ඨිය අවදි කරන්නට ඒ තනත්තාට වීරය උපකාර වෙනවා සම්මා වායාමය. ඒ කාර්ය කරන්නට ඒ තනත්තාට සම්මා සතිය උපකාර වෙනවා. සිහියෙන් තමයි දකින්නේ මේ සම්මා දිට්ඨියයි මේ මිච්ඡා දිට්ඨියයි. එතකොට Tamanගේ මනස දැන් සම්මා දිට්ඨියෙහිද පවතින්නේ මිච්ඡා දිට්ඨියෙහිද පවතින්නේ කියලා හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ සතියෙන් සිහියෙන් මේක සම්මා දිට්ඨියයි මේක මිච්ඡා දිට්ඨියයි කියලා අවබෝධ කරගන්නට පුළුවන් වෙන්නේ ප්‍රඥාවෙන්. ඒ මිච්ඡා දිට්ඨිය දුරු කරලා සම්මා දිට්ඨිය අවදි කරන්නට පුළුවන් වෙන්නේ වීර්යයෙන්. එතකොට සම්මා දිට්ඨිය මූලික වෙනවා ඒත් එක්කලාම සම්මා සති සම්මා වායාම ක්‍රියාත්මක වෙනවා. ඔය නිසා මේ කරුණු තුන මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මූලිකව ක්‍රියාත්මක වෙනවයි කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. සතිපට්ඨාන සූත්‍රයේදී ওই කරුණු තුන නැවත නැවත දක්වනවා. කොහොමද වෙනත් වචනවලින්? ආතාපි සම්පජානෝ සතිමා. සතිමා කිව්වේ සිහිය, ආතාපි කියලා කිව්වේ කෙලස් දුරු කරන වීරය, සම්පජානෝ කියලා කිව්වේ නුවණ. නුවණ, සිහිය, වීරය. ඒකම තමයි මෙතනත් කියන්නේ සම්මා දිට්ඨි, සම්මා සති, සම්මා වායාම. එතකොට ඔය කරුණු තුන අවශේෂ සියලුම කාරණාවලට මූලිකව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා ඊළඟට මේ මහා චත්තාරිස්සක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා මේ සම්‍යක් සංකල්පයයි මේ මිත්‍යා සංකල්පයයි මගේ මනස දැන් පවතින්නේ සම්‍යක් සංකල්පනාවකද මිත්‍යා සංකල්පනාවකද කියලා පැහැදිලිව දකින්නේ සම්මා සතිය. එතකොට මේ පවතින ධර්මය සැබවින්ම සම්‍යක් සංකල්පනාවක්ද මිත්‍යා සංකල්පනාවක්ද කියලා විග්‍රහ කරලා අවබෝධ කරගන්නේ ප්‍රඥාවෙන්. සම්මා දිට්ඨිය. ඊළඟට වීරයෙන් තමයි ඒ මිත්‍යා සංකල්ප දුරු කරලා සම්‍යක් සංකල්ප මනසෙහි අවදි කරලා තහවුරු කරගන්නට ශක්තිය ලැබේ. අන්න අර ආතාපේ සම්පජානෝ සතිමා කිව්ව කාරණා තුන සම්‍යක් සංකල්ප වලට හේතු වෙන හැටි. එතකොට මොනවද සම්‍යක් සංකල්ප කියලා කියන්නේ? නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප. මොනවද මිච්ඡා සංකප්ප කියලා කියන්නේ? කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප. එතකොට කාම සංකල්පනා කියන්නේ මේ ඉන්ද්‍රයන්ගෙන් කැමති වෙන දේවල් නැවත නැවත අපේක්ෂා කරන, ඒවා ගැන හිතන, ඒවා ගැන සිහිනමවන, ඒවා ගැන මනසින් ආකල්ප ගොඩනගන ගතිය තමයි කාම සංකල්ප වස්තුකාම හෝ ක්ලේශකාම වස්තුකාම කියන්නේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු ක්ලේශකාම කියලා කියන්නේ අරමුණ නැති තැනදිත් මනසින් ඒවා ගැන හිත හිතා විඳින විඳින ආකාරය. එතකොට ওই දෙවිදිහෙන්ම අපේ මනසේ කාම සංකල්ප ගොඩ නැගෙන්නට පුළුවන්. ඇයිද කාම සංකල්ප ගොඩ නැගෙන්නේ මේ සංස්කාර ධර්මයෝ නිසරු වූ හිස්සු දුක්ඛ ධර්මයෝය කියලා හරියට නොදකින නිසා. අන්න එහෙමනම් සම්මාදිට්ඨිය අවදි වෙනකොට තමයි මේවාහි ඇලෙන්නට බැඳෙන්නට තරම් සුදුසු දෙයක් මෙහි නැහැ. පවතින්නේ નિසරෝ හිස්සෝ ධර්මයි කියන බව සම්මාදිට්ඨියෙන් දකිනකොට තමයි කාම සංකල්පනා දුරු කරලා නෛෂ්ක්‍රම්‍ය සංකල්පනා අවදි කරන්නට පුළුවන් වෙන්නේ. අන්න සම්මාදිට්ඨිය මූලික වෙන හැටි. එතකොට තමන්ගේ මනසේ මේ මොහොතේ සම්‍යක් සංකල්පනාවක්ද මිත්‍යා සංකල්පනාවක්ද තියෙන්නේ කියලා තේරුම් ගන්නට තීරණය කරන්නට දැක ගන්නට සම්මා සතිය උපකාර වෙනවා. එතකොට මිච්ඡා සංකල්පනාව දුරු කරලා සම්‍යක් සංකල්පනාව දියුණු කරන්නට වීරය උපකාර වෙනවා. එතකොට කාම සංකල්පනා බැහැර කරලා නෙක්ඛම්ම සංකල්පනා අවදි කරගන්න සම්මා සති, සම්මා වායාම, සම්මා දිට්ඨි කියන මේ காரணා තුන මූලික වෙනවා. එතකොට අවශේෂයේදීත් ඒ විදිහටමයි. මොනවද? ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා. ව්‍යාපාද කියලා කියන්නේ අනුන්ට තමන් තමන් අකමැති තමන් විරුද්ධ අරමුණ විනාශ වෙනවා දකින්නට කැමති ගතිය. එතකොට ඇයි ඒ අරමුණට විරුද්ධ වෙන්නේ? වෙනත් අරමුණකට කැමති නිසා. ඇයි ඒකට කැමති වෙන්නේ? ඇයි මේකට විරුද්ධ වෙන්නේ? ඒවා බොහොම සාරවත් දේවල් හැටියට අරගෙන තියෙන නිසා. මේ සංස්කාර ධර්මයන්ගේ කිසිදු සාරයක් නැහැ කියන බව හරියට දකින්නට පුළුවන් නම් තමයි ඒ තනත්තාට කාම වශයෙන් ඇලෙන්නටවත් ව්‍යාපාද වශයෙන් ගැටෙන්නටවත් යෝග්‍ය තරම් වැදගත්කම මේ සංස්කාරයන්හි කිසිවක ඇත්තේ නැහැ කියලා දකිනකොට ඒ තනත්තාගේ චිත්තසංතානයේ ව්‍යාපාදයේ සංසිඳී යනවා. විහිංසා කියලා කියන්නේ හිංසා කරන්න, පීඩා කරන්න, Tamanට ප්‍රතිවිරුද්ධ අරමුණ මැඩ පවත්තන්න, ප්‍රතිවිරුද්ධ අරමුණට පීඩා පමුණවන්නට උනන්දු වෙන ගතිය. එතකොට ප්‍රතිවිරුද්ධයි කියලා අරමුණක් නැතිනම් එහෙම විරුද්ධ වෙන්නට තරම් දෙයක් ඒවෑ නැති નિසරු ධර්ම කියලා Tamanට වැටහෙනවා නම් එහෙම හිංසාකාරී මනෝභාවයක් ඇති වෙන්නට කොහෙත්ම ඉඩක් නැහැ. එහෙමනම් සම්මා දිට්ඨිය අවදිවීමත් සමගම ඒ තනත්තාගේ సంతානේ කාම සංකල්පනා දුරු වෙනවා, ව්‍යාපාද සංකල්පනා දුරු වෙනවා, විහිංසා සංකල්පනා දුරු වෙනවා, ඒ සඳහා සතිය උපකාර වෙනවා වීරිය උපකාර වෙනවා ඒ නිසා ආතාපි සම්පජානෝ සතිමා කියන මේ කාරණා තුනෙන් මිච්ඡා සංකල්පනා දුරු කරලා සම්‍යක් සංකල්පනාවදි කරන්නට පුළුවන් ඊළඟට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ඒ වයිදිත් එහෙමයි සම්මා වාචා කියන්නේ මොකක්ද කියලා අපි මුලිනුත් සිහිපත් කළා නුසුදුසු ආකාරයෙන් වචන කතා කිරීමෙන් වලකින ගතිය සුදුසු වචන කතා කරන ගතිය සම්මා කම්මන්ත කියලා කිව්වේ වැරදි ක්‍රියා ප්‍රාණඝාත අදත්තා දාන කාමමිත්‍යාචාර කියන කයෙන් සිද්ධ වෙන අකුසල් වලින් වැළකීලා කයින් නිර්වද්‍ය ලෙස ක්‍රියාත්මක වේ. සම්මා ආජීව කියන්නේ දිවි පැවැත්වීම සඳහා වැරදි දේවල් නොකොට යහපත් ආකාරයෙන් දිවි පැවැත්වීම. නොකල යුතු වෙලදාම් විතරක් නෙමෙයි ධාර්මික දෙයක් කළා වුණත් වංචනික විදිහට, කපටි විදිහට, හොරට කිරන්න, හොරට මනින්න, අල්ලස් ගන්න, ඒ වගේම වංචනික විදිහට ඒවා බෙදා දක්වන්නට බොරු සාක්ෂි දෙන්නට එහෙම ක්‍රියාත්මක නොවි ධාර්මිකව තමන්ටත් හානි නොවි අනුන්ටත් හානි නොවි තමන්ටත් අනුන්ටත් අනර්ථයක් නොවන ආකාරයෙන් උපදවාගත්තු දෙයින් දිවිපැවැත්වේ. ඉතින් ඒ සඳහා මේ මිත්‍යා වචනයයි මේ සම්‍යක් වචනයයි මේ මිත්‍යා කර්මාන්තයයි මේ සම්‍යක් කර්මාන්තයයි මේ මිත්‍යා ආජීවයයි මේ සම්‍යක් ආජීවයයි කියලා නිවැරදිව දැක ගන්නට හේතුඵල ඥානය හෙවත් සම්මාදිට්ඨිය උපකාර වෙනවා. Tamange මනසේ මේ මොහොතේ ඒ කවර ධර්මයක්ද පවතින්නේ කියලා තේරුම් ගන්නට සම්මා සතිය උපකාර වෙනවා. වීරෙන් ඒ මිත්‍යා ධර්ම දුරු කරලා සම්‍යක් ධර්ම සිතෙහි තහවුරු කරන්නට හැකියි. ඊළඟට සම්මා වායාමයයි කියලා කිව්වේ විරිය චෛතසිකය. ඒ වීර චෛතසිකේ කුසල් අකුසල් දෙකේම යෙදෙනවා. එතකොට කුසල වීරයක් වෙන්නත් පුළුවන් අකුසල වීරයක් වෙන්න. එතකොට තමන්ගේ චිත්තසංතානයේ මතුවෙන වීරය කුසල වීරයක්ද කියලා දැනගන්නට සම්මා දිට්ඨිය තියෙන්නට ඕන. එයි මේ කුසලයයි මේ කුසල මූලයයි මේ අකුසලයයි මේ අකුසල මූලයයි කියලා හරියට තේරුම් අරන් තිබුණොත් විතරයි ඒ පුද්ගලයාට පුළුවන් වෙන්නේ තමන්ගේ సంతානේ දැන් අවදි වෙන වීරය සම්මා වායාමයක්ද මිච්ඡා වායාමයක්ද කියලා තේරුම් ගන්න. ඒක තේරුම් ගත්තොත් විතරයි සම්මා වායාමයේ අවදි කරලා මිච්ඡා වායාමයේ දුරු කරන්න පුළුවන්. ඒ නිසා නිවන් මාගෙහිදී පින්නතුනේ අපිට මෙතනදී කාරණා දෙකක් තේරුම් ගන්න ඕනේ. මොකක්ද? වීරයට ප්‍රතිපක්ෂ වූ උදාසීන බව හඳුනාගෙන එය දුරු කරන්නත් ඕන. එතකොට අපිට එක වැඩක් කරන්න තියෙනවා තීන මිද්දේ අලසකම දුරු කරලා වීරය උපදවා ගන්න. ඊට පස්සේ අපි හොයන්න ඕන උපදුනා වූ වීරය කුසල වීරයක්ද අකුසල වීරයක්ද කියලා. එතනත් පටලැවෙන්න පුළුවන්. වීරය ඉපදිච්ච පමණට ඒක නිවනට උදව් වෙන්නේ නැහැ. ප්‍රාණඝාතයට හේතු වෙන්නත් පුළුවන් ඒක. හොරකමට හේතු වෙන්නත් පුළුවන්. කාමමිත්‍යාචාරයට හේතු වෙන්නත් පුළුවන්. අපේ సంతානේ හටගන්න වීරය. එහෙනම් කවර මූලයක් මතද මේ වීරය ඉපදිලා තියෙන්නේ? අකුසල මූලයක් මතද කුසල මූලයක් මතද? ඒක දැක ගන්නට ඒක හඳුනා ගන්නට සම්මා දිට්ඨිය තියෙන්නට ඕනේ. ඒ නිසායි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ සම්මා දිට්ඨිය ප්‍රමුඛයි, සම්මා දිට්ඨිය මූලිකයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ. එතකොට තමන්ගේ චිත්තසංතානයේ දැනට පවතින්නේ තීන මිද්දයක්ද වීරයද කියලා හඳුනා ගන්නට සිහිය අවශ්‍යයි. ඒ පවතින වීරය සම්මා වායාමයක්ද මිච්ඡා වායාමයක්ද කියලා වටහා ගන්නට ප්‍රඥාව අවශ්‍යයි. මිච්ඡා වායාමයේ සහ තීන මිද්දේ දුරු කරලා සම්මා වායාමයේ අවදි කරන්නට වීරය අවශ්‍යයි. ආපහු සම්මා දිට්ඨි, සම්මා සති, සම්මා වායාම. එහෙම නැත්නම් ආතාපි සම්පජානෝ සතිමා කියන කාරණා තුන එතනදිත් මූලික වෙනවා. ඊළඟට සතිය. සතිය කියලා කියන්නේ සිහිය. සම්මා සතිය ඒ සම්මා සතිය කුසල චෛතසිකයක් නිසා කුසල් සිතෙහි පමණයි දෙන්නේ. ඒ ඒ අවස්ථාවේ හැඟීම් වලට වහල් නොවි, පූර්ව උපාදානයන්ට වසඟ නොවි, පවතින අරමුණ හැබෑ ස්වභාවයෙන් හඳුනා ගන්නට සිහිය උපකාර වෙනවා එහිදී ප්‍රඥාවෙන් තමයි නිවැරදිව යහපත් අයහපත් දේ විනිශ්චය කරගන්නේ නිසා සති සම්පජඤ්ඤ දෙක එක්ව යෙදෙනකොට තමයි එය විමුක්තියට උපකාර වෙන්නේ. එහෙම නැත්නම් සතිය පවත්වන්නට පුළුවන්. ඒ සතිය අකුසලය දුරු කරලා කුසලයේ එහි සිත පිහිටවා ගන්නට උදව් වෙනවා. හැබැයි ඒ කුසලයේ නිවන් මඟට උපකාර වෙනවද නැද්ද, කෙලෙස් නසන්න උපකාර වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ සම්මා දිට්ඨිය යෙදෙන ස්වභාවයත් එක්කයි. ඊළඟට සම්මා සමාධි. සමාධි කියලා කියන්නේ ඒකාග්‍රතාවය. ඒකාග්‍රතාවයේදීත් අපට දෙවිධයකින් හඳුනා ගන්න වෙනවා අර වීරයේදී වගේ. මොකද්ද? ඒකාග්‍රතාවයට ප්‍රතිවිරුද්ධ වූ ධර්ම තමයි වික්ෂිප්ත බව. එතකොට සිත වික්ෂිප්ත භාවයෙන් මුදවා ඒකාග්‍රතාවෙහි යොදවන්නට වෙනවා. ඒ පළවෙනි කාර්යය. දෙවෙනි කාර්යය තමයි මතුවලා තියෙන ඒකාග්‍රතාවය සම්මා සමාධියක්ද මිච්ඡා සමාධියක්ද? මොකද සමාධි කියන එක ඒකාග්‍රතාවය කුසලයේ හිත් දෙදෙනවා අකුසලයේ හිත් දෙදෙනවා. ඒකාග්‍රතාවය කියලා කියන්නේ සබ්බචිත්ත සාධාරණ චෛසිකයක්. කුසල අකුසල් ભેදයක් නැහැ. හැම සිතකම යෙදෙනවා. එතකොට දියුණු කරගත්තු ඒකාග්‍රතාවය තමයි සමාධිය කියන්නේ. දැන් අපි මූලිකව හඳුනා ගන්නට ඕනේ තමන්ගේ සිතෙහි ඒකාග්‍රතාවයට ප්‍රතිවිරුද්ධව වික්ෂිප්ත භාවය තියෙනවා නම් එය දුරු කරගන්නට ඕන දුරු කරලා ඒකාග්‍රතාවය අවදි කරන්න ඕන හැබැයි අවදි කරගත් ඒකාග්‍රතාවය මිච්ඡා සමාධියක්ද සම්මා සමාධියක්ද කියලා වෙන්කොට හඳුනා ගන්නට ප්‍රඥාව තියෙන්නට ඕන. ඊට පස්සේ වීරයෙන් තමයි මිච්ඡා සමාධිය දුරු කරලා සම්මා සමාධිය තහවුරු කරන්නේ. මේ විදිහට මහා චත්තාරිස්සක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන සම්මා දිට්ඨිය පූර්වාංගම වෙනවා, මූලික වෙනවා. ඉන් අනතුරු ඒ සම්මා දිට්ඨියත් එක්කලා සම්මා සති සම්මා වායාම කියන දෙක එකට එකතු වෙලා මේ ධර්ම තුන අවශේෂ මාර්ගාංග විමුක්ති මාර්ගයේ මෙහෙවන්නට මූලිකව ක්‍රියාත්මක වෙනවායි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරේ සත්‍යයි කියලා කියන්නේ දුක් නැවත නොහට ගන්නා ආකාරයෙන් දුරු කිරීමෙහි වැඩපිළිවෙලයි. එතකොට මූලික වශයෙන් දුක කියන්නේ මොකද්ද කියලා හඳුනා ගන්නට ඕන. දුකෙහි හේතුව හඳුනා ගන්නට ඕන. ඒ හේතුව නැති කරන විදිහ හඳුනා ගන්නට ඕන. ඒ සඳහා මඟ හඳුනා ගන්නට ඕන. ඒ නිසා සම්මා දිට්ඨිය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ දැක්මයි. ඒ සම්මා දිට්ඨිය චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇති වෙනකොටයි නිවනට යෝග්‍ය වෙන්නේ හේතුඵල වශයෙන් ඇති කර ගැනීම මූලික වෙනවා ඒ නිසා සම්මා දිට්ඨිය දෙආකාරයකින් උපදවා ගන්නට වෙනවා හේතුඵල ඥානය සහ චතුරාර්ය සත්‍ය ඥානය වශයෙන් එයත් ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් දෙවිධයකින් ගොඩනගෙනෝ ප්‍රතජන මනසේ ඇතිවෙන ස්වභාවය ලෞකික ස්වභාවයයි මාර්ගසිතෙහි ජනිත වෙන ප්‍රඥාව සම්මා දිට්ඨි මාර්ගාංගයයි. එතකොට ඔය කාරණය මූලික කොටගෙන සතිය සහ වීරය ඒක රාශී කොටගෙන ඒ ධර්මතා තුන අවශේෂ මාර්ගාංග විමුක්තිය දෙසට යොමු කරන්නට මෙහෙවන්නට සමත් වෙනවයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් මේ කාරණා සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ලෞකික වශයෙන් හේතුඵල ඥානෙ චතුසත්‍ය ඥානෙ කියන සම්මා දිට්ඨිය નિවරදිව ඇති කරගෙන සිහිය වීරය අවදි කරගෙන මේ ආර්ය ශ්‍රාංක මාර්ගයේ මාර්ගාංගයන් විමුක්තියට උපකාර වෙන ආකාරයෙන් පුහුණු කරමින් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය ප්‍රගුණ කරන්නට මේ අසු දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරමු. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මේ පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටමත්